ඒ අනුව අපි පළවෙනි දවසේ ඒ ශ්‍රද්ධාව පිළිබඳවත් දෙවෙනි දවසේ අල්පාබාධ ලෙඩ රෝග මානසික කායික ලෙඩ රෝග අඩු කිරීම පිළිබඳවත් යෝගාවචරයක් විසින් තමා තමන් ගැන සලකා බලලා දැනගත යුතුයි කටයුතු කළ යුතුයි කියන එක සාකච්ඡා කරලා තියෙනවා. අද ඉදිරිපත් කරගන්න හදන්නේ අසතෝ හෝති අමායාවී කියන ෂට මායාවී කියන ලෝකයක් තමනුත් වංච කරන රවට්ට ගන්න ධර්ම දෙකින් තොර අසත අමායාවී බවත් ඒ අසත අමායාවී බව යථා භූතං අත්තානං ආවිකත්තා තමන්ගේ ඇති යථා භූත ස්වභාවය ඇති හැටිය ප්‍රකෘති ස්වභාවය ආවිකරෝති සත්තරිවා විඤ්ඤෝසු සබ්‍රක්මචාරීසු ඒ සට මායාවේ බව නැති කිරීම සඳහා අසත අමායාවේ බව නම් වූ ඇති ස්වභාවය ඇති සතිය තමන්ගේ සාසුන් වහන්සේට හෝ ඒ එක්ක භාවනා කරන අනිකුත් සබ්‍රක්මචාරින් වහන්සේලාට හෙළි කිරීම යෝගාවචරයා වගකීමක් කරගන්න ඕනේ. ඔයා ඒ බවට අනුග්‍රහ දක්වන්න ඕන. ඉතින් මේක බොහොම සත්පුරුෂ ධර්මයක්. ඒ මොකද කෙලෙස් වලින් කරන්නේම පටලවන එකයි. කෙලෙස් වලින් කරන්නේම විවිධ වංචනික වැඩ මාර්ගයෙන් අපි සංසාරට බැඳ තබන එකයි. විචේසා යෝගාවචරය මුලින්ම මේ බව දැනුවත් කිරීමක් සුතමේ වශයෙන් මේ වැනි සූත්‍ර දේශනාවට අහුම්කම් දීමේ සිදු වෙනවා. දෙක තමයි ඒ කියන සුත්තමයේ කාරණාව තමයි ළඟ ඇත්තා වූ යම් සට බවක් මායාවේ බවක් ඇත්තම් ඒක මට අල්ලා ගන්න පුළුවන්ද ඒක මට උවමනාව තිබුණාට නැත්නම් ඒ මතින් සාස්ෘණ වහන්සේට හෝ එහෙම නැත්නම් එක්ක භාවනා කරන අයට හෙලි කරන්න පුළුවන්ද කියන එක ඊගාව ප්‍රශ්නේ තුන්වෙනි එක ඒකයේ ක්‍රියාවට නගන එක කොහොමද අපි මේක සඳහා මේ වැරද්ද දැනගෙන වැරද්ද අනුන්ට හෙලි කිරීමේ ක්‍රියාව කරන හැටි කියන එක අවස්ථා තුනකින් ක්‍රියාත්මක වෙනවා. මෙතනදී මේ ඡට භාවය කියලා කියන්නේ ඇති වැරදි සංගවන ගතිය. මායාවී බව කියලා කියන්නේ නැති ಗುಣ අඟවන ගතිය. ඉතින් මේ කියන්නේ අපි සාමාන්‍ය භාවිත වචන වලින් ගන්නවා නම් අපි ළඟ තියෙන උද්ද උද්දච්ච උද්දමහානියෝ අවමානිය කියන දෙක inferiority complex superiority complex කියන වගේ හැම වෙලාවෙම අපේ තුල ප්‍රകൃතියට වඩා තමන්ගේ தত্ত্বය එක්කෝ අව탁සේරුට ලක් කිරීම හෝ අදි탁සේරුට ලක් කිරීම කියන රෝගයක් පුතඥයා සියලු දෙනාම පෙළෙනවා. ඒක නිසා සබ්බේ පුතුත්ජනා උම්මත්තකා කියන පාඩයක් සටහන් වෙනවා. ඒ උම්මත්තක බවක් තියෙනවා. ඒක අපි සාමාන්‍ය ලෝකයේ එක එක කල්ලවුට පිටයි විසයි කියලා විසං කොටුවට දාන ගතියකුත් තියෙනවා. නමුත් ඒ විසංගෙන් ඇහුවොත් එළියට කට්ටියට ඊට වැඩිය පිස්සු. ඒ වුණාට ඒ කට්ටියගේ කාණ්ඩු තියෙන හින්දා ඒ කට්ටියගේ නීතිය තියෙන හින්දා ඒ කට්ටියගේ පාලනයක් තියෙන නිසා ඒගොල්ලෝ එකතු වෙලා කට්ටියකට විතරක් පිස්සු කියලා පිස්සං කොටුවට දානවා. ඒ වුණාට බලන්න ගියාම ඒ මානසික විද්‍යාව පැත්තෙන් බැලුවාත් එවත මේ සුද්ධ මනසක් අරහත් මනසක් නැත්නම් සම්බුද්ධත්වයට පත්වච්ච මනස අධ්‍යා බලනකොට ඒ විකෘතතාවයක් නැති කෙනෙක් නැහැ. ඉතින් මේ ධර්මය අපි අනුන්ගේ තියෙනකොට හරි සන්තෝෂෙන් විශයක් වශයෙන් හදාරනවා. මොකද මේක අපි ළඟ තියෙනවා කියලා දැනගන්න හෝ අපි ළඟ තියෙනවා කියලා දැක ගන්නවා කියන එක තමයි මම හිතනවා බොහොම අමාරු දෙයක්. මොකද එතකොට අනිවාර්යයෙන්ම තමන් අර තියාගෙන ඉන්න තමන් පිළිබඳ තියෙන චිත්ත රූපය තමන් තියාගෙන ඉන්න ඒ ආකල්පය පුදුම විදිහට පහරට ලක් වෙනවා. බින්ද වැටෙනවා. අදිට ලස්සන වීදුරු මාලිගාවට ගලකින් දමලා ගැහුවා වගේ කැඩලා යන ගතියක් තියෙනවා. ඒක නිසා තාමත්ම අමාරු කාරණාවක් තමයි මේක මං ළඟ දැනට තියෙනවා කියලා දැනගෙන අන්න ඒක වෙන් කරලා කොන් කරලා හඳුනා ගන්නවා කියන එක බොහොම අමාරුයි. ඉතින් ඒ නිසා අපි පොදු වේ ගිවිස ගන්න වෙනවා. යෝගාවචර වෙනකොට ප්‍රධාන අංග වශයෙන් බණ භාවනාවකට පදන් වීර්ය යොදන කෙනා ඒ යොදන යොදන වීර්ය ගඟට ඉනි කැපුවා වාගේ අර දිගටුවම Taman ළඟ තියෙන අර අඩුපාඩුව වසාගෙන මවාපෑමක් කරගෙන තමනුත් සවට්ටගෙන අනුමුත් සවට්ටාගෙන යන ගතියකට නොවැටෙන්න වැඩ කරනවා කියන එක එකක් තමයි කියන්න තියෙන්නේ කවමදාකවත් මේ අධ්‍යාපන ක්‍රමයකින් මේක කියලා දෙන්න බෑ. මොකද මේක වැඩ කරන්නේ වංචනික ක්‍රමයකට. ඒ අධ්‍යාපනය කියලා දෙන්නේ ඍජු අධ්‍යාපන ක්‍රම. අධ්‍යාපන ක්‍රම මාර්ගයෙන් මේක කියලා දෙන්න බෑ. මොකද උගන්වන කට්ටියටත් පිස්සු. ඉගෙන ගන්න කට්ටිය ගැන කියන්න දෙයක් නෑ. ඒක නිසා මෙතෙන්දි සරුවචනාංශයේ <coughs> යොදලා තියෙන උපක්‍රමෙදී බලනකොට ඒක අසවල් එක කියලා වෙන් කරලා කියන්න බෑ. නමුත් දීර්ඝ වැඩපිළිවෙලකින් තමයි අපිට මේක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. හඳුනාගෙන ඒක ඉස්සරහට ක්‍රියාත්මක කරලා ඒක මුලින් උදුරා දැමීම සිදු වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ ඡට මායාවේ භවයේ පළවෙනිම සුවවීමේ ලක්ෂණය තමයි අපි ඒක දැනට මන් ළඟ තියෙනවයි කියලා බාර ගන්න එක. මලක දැනට මේ ජීවිතේ අපිට මේ විදිහටම යන්නේ ඇයි? අපි මෙඟ තියෙන මේ ගානුකම, මේ පිරිමිකම, මේ එක එක ආශාවල්, එහෙම නැත්නම් මේ <clears throat> රුචිකාන්, ඒ දේවල් ඒ විදිහටම යන්නේ අනිවාර්යයෙන්ම අපි මේ පවතිනා වූ ෂටමායාවේ බවවලට උදව් උපකාර කරගෙන ඒ පාරෙම ගෙන යාම අපේ මානව අයිතිවාසිකමක් වගේ අරගෙනයි තියෙන්නේ. එහෙම නැත්නම් ඒ කියන්න පුළුවන් සක්කාය දිට්ඨිය වග බලාගන්නේ ඒ Taman ගත්ත චිත්ත රූපය අල හැප්පීමකින් තොරව ගෙනියන්නයි. ආදීන වැරදිකම වෙනම කතාවක්. ඒක අපි කියනවා මට අයිතිවාසිකමක් තියෙනවා. ඒ මගේ වැරද්ද ඒ තාලෙටම ගෙනියන්න. එහෙම නැත්නම් කියනවා මට ඒ විදිහටම දුක් විඳින්න මට ඕනේ. ඒ කර්ම මට රැස් කරන්න ඕනේ. අනුව එන මේ එපාක මට බුද්ධ විඳින්න ඕනේ කියන පුදුම අයිතිවාසිකමක් මේ පෘථග්ජනය තුළ තියෙනවා. ඒක සර්වඥාන්සේ නොදන්නව නෙවෙයි. නමුත් ඒක <clears throat> සර්වඥාන්සේ ප්‍රාර්ථනා කරාටවත් ඍජු ක්‍රමකින් කියලා දීමකටවත් පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා පළවෙනිම දේ තමයි අපි ඒ දැනටත් අපි ළඟ දැන් අපි කියන වචනේ තතර දාලා මම ළඟ දැනටවත් මේ ෂටගති යම් ප්‍රමාණයක් මායාව ගති යම් ප්‍රමාණයක් කියනවා කියලා පිළිගන්න එක. ඉතින් මේකෙදිත් ඔය සම්මත සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා අපි දන්න දෙපැත්තට බෙදලා ගත්තොත් සම්මත ලෝකයේ මේ සතමායාවිකම වැරද්දක් විදිහට එච්චර බාරගන්නේ නැහැ. ඒක කියනවා සාමාන්‍ය යම් කිසි සතමායාවිකමක් නැතුව සංස්කෘතියක් පවත්වන්න අමාරුයි. යම් කිසි සතමායාවිකමක් නැතුව ඒ ඒ සිරිත් ත්‍රිත්‍ය පවත්වාගෙන යන්න අමාරුයි. නමුත් පරමාර්ථ පැත්තෙන් බලනකොට ඒ එක එකන අපි ගත්තොත් එක සංස්කෘතියක තියෙන ලකුණු තව සංස්කෘතියකට ගියාම ඒ අගයන් ඒ ආඩම්බරයම ඒකේ නැහැ. ඒ සංස්කෘතිය ඒ සංස්කෘතියේ තියෙන පැත්තේ බොහොම නම්බුකාරකක් වත්තට අනික් සංස්කෘතිය ඒ පදනේ මේ සම්බුකාරකක් විතර ගත්තට දෙක ගලපලා බලනකොට මේකේ සමහරක් හරි වැරදි හරි වැඩ අරකෙදි වැරදි වැඩ වෙනවා. අරකෙදි වැරදි වැඩ මේකෙදි හරි වැඩ වෙනවා. ඒ නිසා පරමාර්ථ වශයෙන් ගන්නකොට මේකේ හම්බෙන හම්බෙන සංස්කෘතිය හම්බෙන හම්බෙන ජනමා ජන කොටාසවල සමාන ගති නැහැ. විෂම ගති තියෙන නිසා පරමාර්ථ වශයෙන් බලනකොට මේ ෂටමායාවී ගතිය අඩු කරලා පුංචි කරලා ස්පටික කරලා ගන්න දෙයක් නැහැ. ඒක නිසා මේක මේ යම් කිසි වෙලාවක අපි සම්මුති ලෝකය බිඳගෙන නැත්නම් සම්මුතිය බිඳගෙන පරමාර්ථයට ඇතුල් වෙනකොට මින් මේ සතමායාවී ගති හැලෙන්න පටන් ගන්නවා. හැලෙනවත් එක්කම Tamange සක්කාය දිට්ඨිය ඇද වෙන්න, පුපුරන්න, හැල හැප්පෙන්න, කැඩිලා බිඳලා වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කැඩෙන බිඳෙන හැම වෙලාවකම අපිට තේරෙන්නේ මේ වෙච්ච පාඩුවක් වගේ, වෙච්ච අමලියක් වගේ, වෙච්ච කරදරයක් වගේ. ඉතින් අපි අර සම්මුතියේ ඉඳලා පරමාර්ථයට යන ගමනේදී අභීතව මූණ දෙනව වෙනුවට නැවත හැරිලා බලලා අර කැඩිච්ච වාය හදන්න හදනවා. ඒ මොකද අපි මේ සංසාර පුරාවට ගෙනාවු අපේ රුචි අරුචිකම් මනාප පෞෂත්ව ගති හැලෙනවා දකින්නකොට ඒව හදන්න පටන් ගන්න නිසා අර අභීතව ඉදිරියට සම්මුතිය කඩාගෙන පරමාර්ථයට අනේක කෙලින්ම එහා පැත්තට යන්න බෑ. ගියොත් ඇත්තටම බොහෝ දෙනෙකුට මොළෙන් අරක් වෙන්න ඉඩ තියෙනවා. ඔළුව නරක් වෙන්න ඉඩ තියෙනවා. ඒක විශාල පරිවර්තනයක් මේක වෙන්නේ සම්පූර්ණ අලුත් තත්යකට වැටීමක්. ඒ නිසා මේක ටික ටික ටික ටික ටික ටික කරනකොට අපි වරක සම්මුති ලෝකේ ඉන්නවා. වරක પરමාර්ථ ලෝකයට යනවා. මෙන්න මේ වේ වෙනකොට මේ වෙනස මේ සීතේ ස්ත්‍රේ ඉඳලා උෂ්ණීත්වයට මාරු වෙනවා වගේ නිරක්ෂේ ජීවත් වෙන මිනිස්සෙක් සීතලකට යනකොට වගේ ඒ කාලගුණ දෙක තුනකට වරොත්තු දෙන්න පුළුවන් ශක්තිය තියෙන මේ භාවනා කරන අයකින් ඉතාමත්ම සුළු පිළිසකට. මේ වෙනස නම් කාට සිද්ධ වෙනවා දරන්න බැරි තමයි තියෙන්නේ. හිතන්නේත් නැහැ අනිතික ඥානයේ යෙදුවොත් තර්කයේ යෙදුවොත් වැඩ කරන්නෙම අර කැඩිච්ච මම ආයනේ සකස් කරගෙන ෂට මායාවිකම තියාගෙන හෝ ගිනාපු රුචි අරුචිකම් ටිකත් එක්ක ගත කරන ජීවිතයක් තියෙනවා. ඒක නිසා අපට මේ પરමාර්ථ ලෝකේ පිළිගන්නවා කියනකොටම මේ ෂට මායාවී ගති හැලෙයි උන්හේ කමක් නැහැ කියලා. ඒ හැලිනේ මට වෙන්නේ ලාභයක් කියලා. උංගාක හිත හදාගන්න වෙනවා. හිත හදාගන්න බැරි වුණොත් එහෙම මේ වෙන්නේ අපි අර නැති වී යන ෂට මායාවී ගති ආය සංගවලා තියාගෙන අර පරණ පුරුදු මම ආයනේ පරණ පුරුදු සක්කාය දිට්ඨිය පරණ පුරුදු ආත්මය පෝෂණය කරන එකයි කෙරෙන්නේ. ඒක නිසා ඉස්සල්ලාම සිද්ධ වෙනවා අපිට මේක භාවනා ජීවිතයේදී රුචි අරුචි කණ්ඩික පාවා දෙන්න වෙනවා. රුචි අරුචි කම විතරක් නෙමෙයි හොඳ නරක දෙකක් පාවා දෙන්න වෙනවා. ධාර්මික ධාර්මික දෙකක් පාවා දෙන්න වෙනවා. ඒ පාවා දෙන්නේ නරක කරන්නවක්වත් එහෙම නැත්නම් අධාර්මික වෙන්නවත් නෙවෙයි මේ પરමාර්ථ වශයෙන් මෙහෙම දෙකක් නැහැ කියලා පේනෙන්න ඕනේ. සම්මුති ලෝකේ ඉඳදී ඒක අතහැරලා අවුල් කරගන්නත් නරකයි. සම්මුති ලෝකේ ඉන්නකොට ඒ තාලෙට කටයුතු කරනවා. પરමාර්ථ ලෝකෙට ගියාට පස්සේ ඒක එහෙට බලංගු නැති බව තේරුම් ගන්න පුළුවන් බවත් මාන් මනුස්ස මනසට පමණක් ඒ වෙනස දැරිය හැකි බවත් අපි තේරුම් ගන්න ඕනේ. ඒක නිසායි බුදුරු ලෝකේ පහළ වෙන්නේ. ඒක බෙසයි උතුරු මේ මනුස්ස ලෝකෙට මේ බණ කියන්නේ. මොකද අනික් කෙනෙකුට එච්චර ලොකු මේ પરමාර්ථ ලෝකේ પરමාර්ථ ලෝකේ දෙකේම ජීවත් වෙන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒක නිසා භාවනාවට යනකොට ලොකු කැපකිරීමක් අවශ්‍යතාවයක් තියෙනවා. සාමාන්‍යයෙන් කියනවා පරියන්කේ වාඩි වෙනකොට මගේ මේ ජීවිතයත් මගේ කයත් සරුවචන් වහන්සේට ධර්මයට සහ සංඝයාට පූජා වේවා කියලා තමයි කාය ජීවිත දෙක নিরপেক্ষව. කාය ජීවිත දෙක ත්‍රිවිධ රත්න පූජා කරලා වාඩි වෙන්නේ කියලා. ඒක මොකද එහෙම නැති වුණොත් මේ අපේ තියෙන පෞරුෂත්ව ලක්ෂණ, අපේ තියෙන ඒ ගති හැලෙනකොට පුදුම බයක්, පුදුම අසන්නකමක්, තනි ගතියක්, පාළු ගතියක්, ඒකාකාරී ගතියක් දැනෙනවා. ඒ දැනෙන වෙලාවේදී අපිට සරණට පිටිට ගන්න ආමිෂ ලෝකේ මොකක්වත් නැහැ. අර කලින්ම මේ පංච ප්‍රධානංගය නංගයන් වල කියන විදිහට බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ තමයි අපිට පිට කරගන්න වෙන්නේ. එනිසා ඒක කලින්ම මේ කියලා අදිෂ්ඨාන කරගෙන යන්න කියනවා මේ ෂටමායාවී ගති හැලෙනකොට පරමාර්ථය වැටහෙනකොට ඒක රිදෙන්නේ ඒක වදින්නේ ඒක හැපෙන්නේ මේ ආත්මයේ සහ ආත්මය කියලා එකක් තියෙනවා නම් ඒකේ කයේ තමයි මුත් ඒක පූජා කරලා යනවනම් ඒක පාවා දීලා යනවනම් ඒ ඕනම දෙයකට ඕනම දෙයක් දැක දරා ගැනීමේ ශක්තියක් තියෙනවා. අපි මේ ආනාපාන සති භාවනාවත් එක්ක වැඩ කරනකොට මේ ෂටමායාවිකම පැත්තක තියලා අපි බලමු කොහොමද සම්මුති වතයෙන් ආස්වාද ප්‍රසවාස පේන්නේ පරමාර්ථ වශයෙන් කොහොමද පේන්නේ කියලා. අපි ආන් පටන් ගන්නකොට කියනවා ආනාපාන සති භාවනාවේදී හොඳට කයට හිත යොදලා <clears throat> ක්‍රමයෙන් හිත බාහිරට යන්න දෙන්නේ නැතුව Taman වශයෙන්, කය වශයෙන්, මෙතන වශයෙන්, දැන් වශයෙන් සතිය පිහිටවන්නේ කියන්නේ. එimhe සතිය පිහිටවලා ක්‍රමයෙන් ස්වභාවයෙන්ම වැටෙනවා නම් ආස්වාස් ප්‍රසවාසයට හිත යොදන්නේ කියලා. ඊට පස්සේ හරියටම හැපෙන තැන හැපෙන තැනකට හිත යොදන්න පුළුවන් නම් ආස්වාස වේලාව ප්‍රස්වාස වේලාවේ වෙන්කොල් හඳුනාගන්නයි කියන. මෙන්න මේ විදිහට හඳුනා ගන්න පුළුවන් නම් පටන් ගන්නකොට තියෙන ගොරෝසු ආස්වාස ප්‍රස්වාසයේ බොහෝ විට වෙනස්කම් දැක ගන්න පුළුවන් ගතියක් තරමක් තියෙනවා. නිකන් දැකගත හැකි මට්ටමේ දකින්න කියන අස්තිකෙන් නෙමෙයි මෙතන පේන්නේ හිතට. දැකගත හැකි මට්ටමේ පවා වෙනස්කම් තියෙනවා. ඒව තමයි අපි ඔය සතිපට්ඨාන සූත්‍රයේ දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති දීගං වාපස සන්තෝ දීගං පස සාමීති පජානාති කියලා සරුවචනාංශයේ මතු කරලා පෙන්නන්නේ ගන්න හුස්ම දිගයි ගන්න හුස්ම හෙළන හුස්ම දිගයි ගන්න හුස්ම කෙටි හෙළන හුස්ම කෙටි වශයෙන් ලකුණු පේන්න පටන් ගන්නවා ඉතින් මේ කියන්නේ යෝගාවචරයට දැන් සතිය තියෙන බවට දැකදර ගන්න නැත්නම් සතිය පිට බාට ලකුණු තමයි ඉතින් මෙහෙම ඒ අරමුණේම ධිකට පවත්වාගෙන පවත්වාගෙන යනකොට අරමුණයි හිතයි අඛණ්ඩව මූණට මූණ දාලා පවත්වාගෙන යන වෙලාවේදී අරමුණයි හිතයි කිට්ටු වෙන්න කිට්ටු වෙන්න සමීප වෙන්න සමීප වෙන්න ආස්වාස් ප්‍රසවාසයක් කිටි වෙනවා ඒක ඇත්ත තමයි නමුත් අර දෙක අතර තිබුණ වෙනස්කම් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා ඉතින් යෝගාවචරය සාමාන්‍යයෙන් කලින් උපදෙස් දීලා නැති කෙනෙක් නම් හිතන්නේ දැන් මේ අරමුණ නොපෙනී යන ගතියක් ඒ විතරක් නෙවෙයි එහි තිබුණු විචිත්‍රත්වේ නැති වෙනවා. සිත් බඳනා ගතිය නැති වෙනවා. විතරක් නෙවෙයි මෙනෙහි කරගන්න බැරුව යනවා. දැන් අපි හිතමු විවිධ වැඩි කිරීමේ අදහසක් විදිහට යෝගාවචරය ආස්වාසේ ආස්වාසේ වශයෙන් ප්‍රස්වාසේ ප්‍රස්වාසේ වශයෙන් මෙනෙහි කරන්න පුරුදු වෙලා හිටියයි කියලා. දැන් අර දෙක අතර වෙනස නැති වෙනකොට ආස්වාස වේලාදී ප්‍රස්වාසය කියලා මෙනෙහි කරයි ප්‍රස්වාසය කියලා ආස්වාසය මෙනෙහි කරයි මොකද මේ දෙක අතර වෙනස නැති වෙනවා ඒ නිසා යෝගාචරයට හැයෙන අසීරු තත්ත්වයකටපත් වෙනවා මේ අසීරුකම බොහෝ දෙනා හිතන්නේ මගේ භාවනාවේ වැරද්දක් කියලා මේක මේ භාවනාවේදී <clears throat> හොඳ දෙයක් හරි ප්‍රගමනයක් හෝ සතිය පිහිටපු නිසා වෙච්ච දෙයක් මේ ප්‍රඥප්තිය බිඳගෙන දැන් මේ පරමාර්ථය දිහාට යන්නේ කියලා කවම කවදාකවත් කෙනෙකුට ස්වයම්භූව කල්පනා වෙන්නේ නැහැ කියන එක සර්වඥාන්සේ සපත කරනවා. උන්වහන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙකුට මෙන්න මේ වෙලාවක සම්මිය දෘෂ්ටිය පහළ වෙන්න දැන් හරි බාර හරිද වැරදිද කියලා දැනගන්න මේ වගේ අසීරුතාවයකදී සම්මිය දෘෂ්ටිය පහළ වෙන්න ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා කියන්නේ. ද්වේ මේ භික්ඛවේ පච්චා සම්මාදිට්ඨිය උපාදාය කතමේ ද්වේ පරතෝච ගෝසෝ අජ්ජත්තං යෝනිසෝ මනසිකාරෝ. ඒ පුද්ගලට අනිවාර්යයෙන් මේ වෙනකොට පරතෝ ഘോഷේ ලැබිලා තියෙනවා. අනුන්ගෙන් බණ ඇහිලා තියෙනවා. උපදෙස් ලැබිලා තියෙනවා. එයා ඒකෙන් ලෑස්ති වෙලා ඉන්න ඕනේ. නැත්නම් අනිවාර්යයෙන්ම ගන්නේ තීන්දුව භාවනාවට විරුද්ධ තීන්දුවක් තමයි. මොනවද කරන්නේ? එක්ක හයියෙන් හුස්ම ගන්න. මන්ට කිව්වේ හුස්ම දිහා බලන්නේ කියලා. දැන් හුස්ම දැනෙන්නේ නැහැ කියලා ආයාස කරන්න ගන්න. එහෙම නැතිනම් සතිය නැති වෙලාද සමාධිය නැති වෙලාද මොකක් හරි වැරදිලාද කියලා සැකය ඇති කරගෙන අර තැම්පත් වෙන හිත අවශ්‍ය ගන්න. එහෙමත් නැතිනම් අර උන පේන්න තැති නිසා ඉබේම නිින්දට යනවා. මෙන්න මේ විදිහට මේ නිින්ද කියන එක අන්දේකුත් යන හුවා සීතල ගතියක්. හිත ඇවිසීම කියන අධික වේගයක් කියන මේ දෙක මැදින් මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගැනීම සම්‍යක් දෘෂ්ටිය තේරුම් ගන්නවයි කියන එක කවම කවදාකවත් කොච්චර හරි වැරදි කෙරුවට කෙනෙකුට ඉබේ පහළ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒක පරතෝ ഘോഷයෙන්ම එන්න ඕනේ. කවුරු හරි උපදෙස් ලබන්නම ඕනේ. ඒක යම් කිසි කෙනෙකුට Tamanටම වැටහෙනවා නම් ඒක නා තමයි බුදුහාමුදුරෝ කියන්නේ. උන්වහන්සේට ඒක තමයි බුදු වෙන දවසේ රාත්‍රියේදී හිත උනේ ඒ තුආකල් භාවනා කරා. නමුත් භාවනා කරුවට මේ අරමුණ තුනී වේගන යනකොට ඒක දිගේම යන්න ඕන කියන කල්පනාව ආවේ නැහැ. අප ආවට පස්සේ ඉදිරියට යනවා. ඉදිරියට යනකොට මොකද වෙන්නේ? ආස්වාස ප්‍රස්වාස කියන මේ දෙකේ වෙනස නැති වුණාට පණ තියෙනවා. මැරිලා නැහැ. සතිය නැති වෙලා නැහැ. සමාධිය නැති වෙලා නැහැ. වෙන්නේ බාධා අඩු වෙච්ච එකයි. ඒ බාධා අඩු වෙච්ච පාළු හිතට බාධා දාගන්න එකයි මේ සැක කරනවා කියන්නේ. නිින්ද යටනවායි කියන්නේ. අන්න එහෙම නොවි මේක දිගට කරගෙන යන්න ඕනේ කියන එකයි මෙතන සම්‍යක් දෘෂ්ටි වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙන්. ආ මේ දේ කරගෙන ගියොත් දිගින් දිගට මොකද වෙන්නේ? ආනාපානේ ඊ타මත්ම පටන් ගන්න තැන ඉඳලම තුනී තැන ඉඳලම දකිමින් අන්තිම කෙලවර දක්වා මුල මැද හරහා අග දක්වාම බලා ගන්න පුළුවන් තරමට හිත සාන්ත සුන්දර ගතකටපත් වෙනවා. ඒක වෙන්නේ නම් කවදාකවත් සැකකරන හිතකට නෙවෙයි, කවදාකවත් නින්දට වැටිච්ච හිතකට නෙවෙයි, කවදාකවත් තමයි මේ විශ්වාසයේ ඇති නොකරගත්ත ඇති කරගත්ත නොකරගත්ත හිතකට නෙවෙයි. ඒක හොඳට බලාගෙන යන්න ඕන නිසා එතෙන්දී අර කෙටි හුස්ම දකිනකොට සරුවත් යනද උපදෙස් දෙන්නේ කොහොමද? සබ්බ කාය පරිසංවේදී අසසි සාමීති සික්කති කියලා සම්පූර්ණ ආස්වාද ප්‍රසවාස මුළුල්ලම ආස්වාද ප්‍රසවාස මුල සිට අග දක්වාම දැක ගන්නා උනන්දුවක් ඇති වෙන්න නම් අර හම් වෙච්චි ඉඩපාඩුව තුල ඊ타ත්ම අඛණ්ඩ සතියකට ඊ타ත්ම ගැඹුරු සමාධියකට අරමුණට හොඳට ලං වෙන්න අරමුණට හොඳට සාදර වෙන්න යෝගාවචරය ඉතිස්සලා දවසේ අදිෂ්ඨාන කරගෙන තියෙනවා. නැත්නම් පරියන්කේ මුලදී අදිෂ්ඨාන කරලා තියෙනවා. ඒක නිසා කීප දවසක් වැරදිලා හෝ උපදේශ ලැබුණොත් ඒ කියන්නේ මේ සම්මුතිය දැන් බිඳගෙන යණ්ඩයි හදන්නේ මේක මේ නොදන්න ලෝකයකට පරමාර්ථ ලෝකයට යණ්ඩයි හදන්නේ ඒ පරමාර්ථ ලෝකෙට මේ සම්මුති දේවල් වළංගු නැහැ. නිසා ඒකට යන්න නම් දැස් කියලා යන්න ඕන. ඇතුළේ යෝනිසමනසිකාරය තියෙනවා. අන්න එහෙම ගියොත් ඒ හුස්ම ගන්න එක බලාගෙන ඉන්නකොට සමහර විටක මේ කයේ කම්පන චංචල ගති නිකන් ඇඟ පුරාම නිකන් කුඹි දුවන්නා වාගේ එහෙ නැත්නම් වතුර බින්දුවක් කෙරෙන්නා වාගේ එහෙම නැත්නම් අර හිරි වැටලා තිබුණ තැනක හිරි නැති වෙලා යනවා වාගේ විවිධ විවිධ ලක්ෂණ පේන්න පටන් අර ගන්නවා. ඒවා පේන්නේ නිකන් අර නාසිකාග්‍රේ තියාගෙන ඉන්න හිත ශරීරේ පුරා ගෙන යනවා. සමහරලාට පදාස පිටින් නිකන් රත් වෙන්න පටන් ගන්නවා. ඒක පහරට අතපය විසිකරන තත්ත්වවලටපත් වෙනවා. මේ වගේ ඇඟ පුරාම තියෙන පුංචි පුංචි sannivedana ප්‍රකට වෙන්න පටන් ගන්නවා. සමහර ලාට ඒවට අවශ්‍ය ගත්තොත් මේ බාධා සිදු වෙනවා. ඒවා මේ එන්නේ යණ්ඩයි ඒවා ස්ථිර හානියක් කරන්නේ නැහැ කියලා දැනගත්තොත් ඒක දැනගන්න සමහර ලාට උඟක් කරාට හත් ඒක ඇරලා භාවනා කඩාගෙන කීප වතාවක් වරද්දාගත්තට පස්සේ තමයි තේරෙන්නේ මේවා ස්වභාවයෙන් භාවනාවේදී වෙන දේවල් කියලා. අන්නේම ඉදිරියට ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා ආස්වාස ප්‍රස්වාසය නැති කියලා කිව්වට නැත්තම් නොදැනෙනවා කියලා කිව්වට එතන බලාගෙන හිටියොත් මේ ආස්වාස ප්‍රස්වාසය තිබුණු තැනම බලාගෙන හිටියොත් එතන එක්ක තුනී පිරිමැදීමක් නැත්නම් තුනී කම්පනයක් චංචලයක් මුඛා කරි ලකුණක් තියෙනවා. ඉතින් එතකොට අර ආස්වාස් ප්‍රස්වාස් කියන නන් දෙක වෙනුවට වැටෙහෙන්න පටන් අරගන්නේ ධාතු ලක්ෂණයක් තමයි. කම්පන, චංචල, උණුසුම්, සිසිල්, ගති. අන්න ඒ විදිහට දැන් මේ ආස්වාස් ප්‍රස්වාසයේ වෙස්තර වුණාට පස්සේ එහෙම නැත්නම් પરමාර්ථ දිහාවට ධාතු ගුණ වලට පෙරලෙන්න පටන් අරගන්න වෙලාවේදී සීරු මාරු කරගන්නවා කියන එක භාවනාදී වුණා මුල් විනාඩි 15 20 තුල විතර වගේ සිද්ධ වෙනවා දක්ෂ යෝගාවචරයකට. එතකොට හොඳට හිතේ කායික ශක්තිය තියෙනවා. මොකද අර සක්මන් කරලා ගිය නිසා. එතකොටම චෛතසික ශක්තියක් තියෙනවා. නමුත් මේ මේ සිද්ධිය වෙන්න විනාඩි 45ක් 50ක් පැන්නොත් ඒ යෝග අවචරය තුලමත් කායික ශක්තිය නැති නිසා චෛතසික ශක්තිය නැති නිසා බොහෝ විට මේ වෙලාවේදී ඒක මේ අවුල් පාස වෙනවා. මුලින් මුලින්ම සිදු වෙලා ඒක හරියට දැනගෙන ගියොත් යෝගාචරය දැනගන්න පුළුවන් වෙනවා මෙතනදී මේ ආනාපානය කියන නම් එහෙම නැත්නම් මේ සම්මුති ලකුණු නැති වුණාට හුස්ම වැටෙනවා. ඒක වරින් වර නොදැනීමක් යනවා. නමුත් පාවා දෙන්නේ නැතුව සැලකිල්ලෙන් බලාන හිටියොත් ඒක තුල මේ පණ තියෙන බවට, ඉන්න බවට, නොමැරිච්ච බවට, ක්ලාන්ත වෙච්ච නැති බවට, සිහි මුර්ජා වෙච්ච නැති බවට මොකද්ද ලකුණක් තියෙනවා. ඒ ලකුණෙන් පණක් නියෝජනය වෙනවා, හිතත් නියෝජනය වෙනවා, ආනාපානයත් නියෝජනය වෙනවා. හැබැයි පටන් ගන්නකොට මෙවැනි කිසිම ලකුණක් තිබුණේ නැහැ. දැන් සම්පූර්ණ වෙනකොට මොකක් හරි දෙයකින් මේක නියෝජනය වෙන්න පටන් ගන්නවා. ඉතින් එන්නේ එතෙන්ට ගියාට පස්සේ ඒ තියෙන ලකුණ, ඒ තියෙන දේ ඒ ධාතු මනසිකාර වශයෙන් රූපාකාරය පෙන්눔 කරනවා පටවියාපෝ තේජෝ ගුණ ලකුණ අනුව. ඒ අනුව ඒවා දැනගන්නා බව පටවි ගතිය කියන තද ගතියෙන් ආපෝ ගතිය කියන දියාරු ගතිය වෙන්කොට දැනගන්නා ගතිය මේ කියන මේ දේවල් ඔක්කොම එක තැනකට එනවා වගේ ලං වෙන්න වගේ වෙන්න පටන් ගන්නවා. සද්ධා විදිය සති සමාධි ප්‍රඥා ඔක්කොම එක තැනකට එනවා. රූප නාම ධර්මත් ඔක්කොම එක තැනට ඇවිල්ලා සියල්ලම එක දෙකකින් නියෝජනය කරන වගේ ගතියක් එන්න පටන් ගන්නවා. ආන්න එහෙම ආවට පස්සේ තමයි යෝගාවචරයට සිද්ධ වෙන්නේ. මෙතෙන්ද ගියාට පස්සේ නම් වැඩපිළිවෙල බොහෝ විට මානසිකයි. රූප ධර්ම ඔක්කොම ශාන්ත වෙලා සුන්දර වෙලා හිමීට වෙලා සූක්ෂම වුණාට පස්සේ කය නැත්නම් කාය සංස්කාර හොඳටම සංසිඳිලා බලාගෙන ඉන්නකොට දැන් මං හිතනවාද ඇත්තටම අත්දකින්නවාද කියන එක. ඒක මනෝ විකාරයක්ද නැත්නම් අත්දකිල්ලක්ද කියලා මොන විදියෙන්වත් හොයන්න බෑ. ඒට ඉස්සල්ලා නම් පුංචි පුංචි ලකුණු පෙන්නනවා. හොඳට සංසිඳනකොට අල්ල ගන්න බැරි වෙනවා. ඉතින් ඒ හරහාම නැත්නම් මේ සිද්ධි වැට හරහාම jigatoම සතිය කෙරෙහි විශ්වාසයෙන් අඛණ්ඩව පවත්වාගෙන ගියා නම් ඒ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා සතිය කියන කල්යාණ මිත්‍රයා අතනහැර කන්දක් නැගින මිනිහෙක් හැරමිටි අතනහැර යනවා වගේ සතිය දිගේ ගියා නම් මේ පෙරලි මොනවා සිද්ධ වුණත් සතිය තිබිච්ච බවට එහෙම නැත්නම් සමාධියේ යම් ලකුණ තිබිච්ච බවට විශ්වාසයක් ඇති වෙනවා. ඊටතර සතිය කැඩි කැඩි යන කෙනෙක් නම් මෙතන ගියාට පස්සේ සැක උපදවනවා. ඒක නිසා සාමාන්‍යයෙන් මේ උපමාවට කියන්නේ කැලේකට යන මිනිසෙක් කැලේ මැදට ගියාට පස්සේ සාමාන්‍යයෙන් දිශා මාරු වෙනවයි කියලා එකක් තියෙනවා. අන්ධබන්ද වෙනවා දිශාව පැටලෙනවා. කැලේ මැදට ගියාම හැම පැත්තම එක වගේ. මුහුද මැදට ගියාමත් ගොඩම බෙපේ පේන හැරින් එහාට ගිය ගමන් මිනිස්සයා අන්ධබන්ද වෙනවා. ගොඩබිම තියෙනකොට නම් උතුරු දකුණු වැටෙනවා. කාන්තාරෙත් මැදට යනකොට යනකොට කාන්තාරේ තියෙනවා සීමුර්ජා කරන ගතිය. විකල් කරන ගතිය. අනිත් වගේ තමයි භාවනාවේ මැදට යනකොටත් මොකද්ද වක්කාර ගතියක්, සිහිමද ගතියක්, හිතනවාද ඇත්තද කියන ගති ගොඩක් එනවා. ඉතින් අර කැලේ යන මනුස්සයා මොකද කරන්නේ? ගහෙන් ගහට කොට කොට යනවා. ටිකට එන ලකුණු බලා ගන්න. මුහුදට යන මිනිස්සයත් එක්කෝ ඉර, එහෙම නැත්නම් හඳ, නැත්නම් තරු ලකුණු අර ගන්න. එහෙම නැත්නම් කාන්තාර මිනිස්සයත් ඒ වගේ තර්ක ශාස්ත්‍රයෙන් තමයි ගමන කරන්නේ. අනිත් වගේ මේ යෝගාවචරයට තියෙන සතිය තමයි. සතිය හොඳට එහා පැත්තට ගියාට පස්සේ තේරෙනවා දැන් අර කියන විදියෙන් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ඇඟෙන් කියන සංඥාවල් නැති වුණාට ඊට වැඩිය බොහෝම කීකරු වූ මධ්‍යස්ත වූ නිකලස් වූ මොකද්ද හිතක පැවැත්මක් තියෙනවා. මේ හිතේ පැවැත්ම බොහොම සුවයලවන සුළුයි. සියල්ල පිටු කරන සුළුයි. යම් ආකාරයක රූප බලනවා නම් මේ தත්ත්වයට යන්න බෑ. ඇහැ ක්‍රියාත්මක වෙනවා නම් මේතෙන්ට එන්න බෑ. කන ක්‍රියාත්මක නම් මෙතෙන්ට එන්න බෑ. ආදි වශයෙන් මේ ඇහැ කන දිවනාසය කියන අපි අත්‍යන්තයෙන්ම අපේ යාළුවෝ මිත්‍රයෝ කියලා හියාගෙන හිටපු මේ දේවල් වලින් ඒ ආයතන එකක්වත් වැඩ ගන්නවා නම් මේ භාවනාවේදී මේ ඒකාග්‍ර වෙන තැනට යන්න බෑ. ඒක නිසා මේ දෙන්න අහුරස් පරස් දෙකොල්ලක් කියලා තේරෙනවා. මේ කියන <clears throat> ඉන්ද්‍රිය හා ප්‍රතිපද නැති බොහොම නික්ලේශී වූ මූලික වූ මේ විඥානයත් ඉන්ද්‍රිය හා බැඳිච්ච විඥානයක් කියලා කියන්නේ සම්පූර්ණ ලෝක දෙකක් වශයෙන් තියෙනවා. ඉතින් මෙතෙන් ගිය කෙනෙක් බොහොම ආයාසයෙන් තමයි අමාරුවෙන් තමයි මෙතෙන්ට යන්නේ. ඒ පුද්ගලයා නිවන නෙවෙයි නා ප්‍රාර්ථනා කරන්නේ. එහෙම නැත්නම් අපි කියමු නැවේ. වේදකම් පිළිස හෙදකම් පිළිස භාවනා කරනවා. නැත්නම් අර අර මේ දේවල් නැති කර ගැනීම පිළිස භාවනා කරන කෙනාලාමක අදහසකින් ගිය කෙනෙක් නම් බොහෝ විට මේක මේකේ තියෙන නෛර්යානිකත්වය මේකේ තියෙන මේ ආධ්‍යාත්මික ගතිය වෙනුවට මේක පිළිබඳව පටලවිලි ඇති කරගන්න. මෙතෙන්දී මේ වැටහෙන වැටහිල්ල, ඊටාම ගැඹුරින් වැටෙන වැටහිල්ල සමහර විට අනුකම්පා වශයෙන් නැත්තම් මේ අනුන් කෙරෙහි ඇති කැක්කමක් වශයෙන් උත් මතුවෙච්චාම අනුන්ට බන කියන්න හිතන වෙලාවක් එනවා. එහෙම නැත්නම් අම්මන්ට මේක කියලා දෙන්න හිතෙනවා. කිට්ටු අන්තයට කියලා දෙන්න හිතෙනවා. මොකද මේ වෙලාවේ ඉතාමත්ම පැහැදිලි තමයි මේ ඇති කරගත්ත තීරු මාරුව. අන්න ඒ වෙලාවේදී මේ පුද්ගලයා ඒ තමන්ගේ වැඩේ බහා තබලා ඒ අනුන්ට උගන්වන්නට අනුන්ගේ වැඩවල නැගිලි ගහන්න හදනවායි කියලා කියන්නේ විශාල සතමායාවීකමක නැත්තම් හිත ඇතුලේ තියෙන වංචනික ස්වරූපයක කියාපෑම. නමුත් ප්‍රඥාවෙන් බලන කෙනාට නම් කියන්න පුළුවන් තමන්ගේ වැඩේ බහා තබලා අනුන්ට කියලා දෙන අවස්ථාවක් කියලා. නමුත් කරුණාවෙන් බැලුවොත් මහා කරුණාවෙන් එහෙම කියලා දෙන්නේ නැත්නම් කොහොමද සාසනය පවතින්නේ කියලා තමන්ගේ වැඩ බහා තබලා මෙතෙන්ට යන්න පටන් ගන්නවා. අන්න මේ වගේ මෙතෙන්දි මේ සතභාවයේ සමායාභාවී ක්‍රියාත්මක වෙන්න පුළුවන් තරක් තියෙනවා. ඒ වගේම තමයි අනුණ්ඩ කියලා නොදුන්නත් අනුණ්ඩ කියලා දෙන මට්ටමට යන්නේ නැති වුණත් ඒක වැලකිලා තිබුණත් මුගාක් වෙලාවට <clears throat> මේක දැන් මේ හරි ගියේ හරි ගියේ මේ தত্ত্বය මේක මගේම දක්ෂකමක් විදියට නැත්නම් මේ ලැබපු අත්දැකීම මමය කියාගන්න එහෙම නැත්නම් මේ අත්දැකීම මගේ මගේ ආත්මය කියාගන්න මේක මතින් ආඩම්බර වෙන ගතියක් එන්නේ නැහැ කියලා කියන්න බෑ ඉතින් ඒකම ඒ Taman ඇති කරගත්ත ඒ ඒ සාන්ත සුන්දර తত্ত্বයම අර විදියට ආඩම්බරයක් කරගන්න ගිය ගමන්ම ඒක සම්පූර්ණ අර ඉදිරි ගමන ඉස්සරහට යන්න තියෙන සියුම් ගමන පුදුම විදිහට බාධා කරනවා. ඒක සාමාන්‍යයෙන් විපස්සනාවේදී පෙන්නනවා මේ දස උපක්ලේශ වශයෙන් දස උපක්ලේශ කියලා කියන්නේ ඕභාස ඥාන පීති පස්සද්ධිය ආදී වශයෙන් භාවනා කරනකොට ඒ භාවනා ජීවිතයක ලැබෙන්න ඕනේ ඊටාත්ම ප්‍රභාසර ආලෝක සමාස දකින්න හම්බ වෙනවා. ඒ වගේම ඥාන පහළ වෙනවා. තේරෙන පටන් අර ගන්නවා ඉතාමත්ම පිරිසිදුව පිරිසිදු වතුර භාජනයක අඩිය පේනා වගේ මම මේ දේ කරපු නිසාද මෙතෙන්ට සිද්ධ වුණා එන්න පුළුවන් ඕනම කෙනෙකුට මේක කියලා දෙනවා නම් මෙතෙන්ට එන්න පුළුවන් නේද අනේ මිනිස්සු මේක දන්නේ නැතෝ කොච්චර මේ කාම ආසාවල් සහ ඉඳුරම් පිනවී ඉඳලා ඉන්නවද කියලා ඒ ඥානය පෙර නොඇසු නොවිරු විදිහට එන්න පටන් ගන්නවා ඒ වගේම පීති සුඛ පස්සද්ධි වගේ එන්න පටන් ගත්තාම උග දෙනෙක් ඒ භාවනාවේ ලැබිච්ච ඒ ಗುಣ ධර්ම නිසාම අනිවාර්යයෙන්ම Taman පිළිබඳව අධි탁ෂේරුවටපත් වෙනවා. අටුවාචාරින් වහන්සේලා මේක විස්තර කරන්නේ එවැනි කෙනෙක් බොහෝ විට Taman රහත් උනායි කියලා හිතනවා. මොකද ඒ ධර්මතම ඒ වගේ හොඳ පිරිසිදු තත්ත්වයකට ඉස්සල්ලාම ගිය කෙනාට ඇති වෙන මේ ಗುಣ ටික පොළවේ ගැහුවත් කැඩෙන්නේ නැති වීදුරු භාණ්ඩයක් වගේ මොන්න තේකින්වත් කඩ කපලින් නැති මට්ටමක් පේන්න පටන් ගන්නවා. පැය ගණන් මට මෙහෙම ඉන්න පුළුවන් කියලා හිතන විදිහට ඉන්න පටන් ගන්නවා. අන්නේ වෙලාවල් වලට ඒ ඒ ಗುಣ ධර්ම කෙරෙහි කාන්දම් ශක්තියක්, ලීබැඳී ගන්න ශක්තියක් ඇතිවීම නිසා බොහෝ දෙනා ඒක වටේ කරකැවෙන්න පටන් ගන්නවා. එහෙම ඒකේ භයානක තත්ත්වයක් තමයි අනුන්ට බන කියන එක. අද ලංකාවේ තියෙන භාවනා ක්‍රම දිහා බලනකොට ඒ භාවනාව උගන්වන ගුරුවරු අත්දැකීම් තොරයි කියලා නම් කියන්න බෑ. දැන් අවුරුදු 20කට 30කට ඉස්සලා තිබුණ වැඩි හැම කෙනෙක්ම අත්දකලා තියෙනවා. අවාසනාවට වෙලා තියෙන එක ඉවර කරගෙන නැහැ. අලේ තාම ਬਾගෙට තැම්බිලා තියෙන්නේ ඒක බෙදලා දෙනවා කාටත් කාපල්ලා කාපල්ලා කියලා කන කන එකනාගේ බඩ රිදෙනවා. ඒ හේතුව ඒ කිනා වැරද්දක් කරන්න හිතලා කරනව නෙවෙයි. ප්‍රඥාව පැත්තක තියලා කරුණාව ඉස්සරහට ගන්න. ඇත්තන භාවනා කරන්න යනකොට මේ මනස එහෙම හිතාන ගියෙත් නැහැ. නමුත් මේ තමන්ගේ වැඩේ කරගෙන තමන් අංග සම්පූර්ණ වෙලයි අනුන්ට උදව් කිරීම කරන්න ඕනේ කියන අර බුදුරජාණන් වහන්සේගේ ඒ කියමන එයාට වෙන්නේ මා ආත්මార్థකාමීකක් වගේ. එයාට හිතෙන්නේ නෑ නෑ ඒ මේ මේ වෙලාවේදී බෙදා දාන කෑවර කමක් නැහැ කියලා. ඉතින් මෙව්ව සාමාන්‍යයෙන් ඇත්තටම කියනවා නම් ශතමායාවීකම කියලා කියන්න අමාරුයි. නමුත් මේක තමයි මෙතන අදහස් වෙන්නේ. තමන්ගේ වැඩේ තමන් සම්පූර්ණ කරගන්න. ඒ අතරමැද අදහස් කරන්න බෑ. අපි අදහස් බෙදා හදාගත නොයුතුයි, අත්දැකීම් බෙදා හදාගත නොයුතුයි කියලා. මෙන්න මේ උපමානේ මතක තියාගන්න. මෙතෙන්දි බේරන්න. කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් තමන්ට හිතුනොත් මෙන්න මේකයි වෙලා තියෙන කියලා අනුකම්පාවෙන් කියලා දුන්නට වැරද්දක් නැහැ. හැබැයි තමන් හිතලා යන්නේ ඒක තමයි මෙතන පටලවා ගන්න තැන. Taman හිතලා යන්නේම Taman ගැන අදි탁සීපි. ආහන්න පිළිබඳ අව탁සීපි. ඒ නිසා ආරාධනාවකට අනුව කතා කරාට මෙතන තද බල වැරද්දක් වෙන්නේ තවත් ඒක පුද්ද කළා කියනවා නම් Tamanගේ චේතනාවකින් තොරව කාගේ හරි ආර්ධනාවකට අනුව කටන් කෙරුවක් ගියත් වැරදි අඩුයි. තමන් චේතනා පහල කරගෙන මේක දැන් බුද්ධ ආගම පවත්තන්න නම් මේක කරන්න ඕනේ කියලා ගිය ගමන් චේතන හම්බිකවේ කම්මං වදාමි කිව්වා වගේ 90 කතරස් වෙන පටන් ගන්නවා. ඒ කර්මේ භාවනාවට වාසිදායක නැහැ. අනිවාර්යයෙන්ම ප්‍රපංචයක් වෙනවා. එක්ක තණ්හාවෙන් එක්ක මාන්නෙන් එක්ක දෘෂ්ටිය යනවා. මෙන්න මේ තණ්හා මාන දිච්චි කියන මේ ප්‍රපංච ධර්ම තුනෙන් තමයි කෙනෙක් මෙන්න මේ විදිහට පිස්සු ඇද්දලා. එනකම් මේ ෂටමායාවිකමට වැටෙන්නේ. මේක පිළිබඳව දැන් අපි විපස්සනා කරනකොට ආනාපාන සතිය කරනකොට මේ නිදර්ශනයක් ගත්තට මේක කරනකොට මේ සිද්ධ වෙන නැත්නම් මේ වැඩපිළිවෙල මෛත්‍රී භාවනාව කරන්න යනකොට වෙන හැටි බැලුවොත් උටදී ටිකක් දරුණුයි. ඒ මොකද යම් කිසි කෙනෙක් ඒ තමන්න තියෙන කටුකරෝසන භාවය නිසා ජීවිතයේ ගැටුම් වැඩිකම නිසා මෛත්‍රී භාවනා කරන්න පටන් අරගත්තොත් හොඳ ගුරුවරයෙක් හම්බෙලා හරියට මෛත්‍රී කළොත් ඇත්තට මේකෙන් හොඳ මේ මෛත්‍රී කම්පන වේගෙ ඉන්න පටන් ගන්නවා. තේරෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා ජීවිතයේ තියෙන මේ ගැටුම් ඒ වගේම අරපරස වචන එහෙම නැත්නම් නොරුස්නා ගතිය එන්ටෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ අඩු වෙන්න පටන් අරගත්තට පස්සේ මේ බුද්ධලයට භාවනාව සඳහා නම් උදව් උපකාරයක් වෙනවා. නෑ කියන්න බෑ. නමුත් මේ පුද්ගලයා අනුන්ට අනුන්ගේ කරදර වලට උපදෙස් දෙන්න එහෙම නැත්නම් දුක් ගැන විලියහඬ වගේ දෙයක් කරන්න පටන් අරගත්තොත් මුලින් පුදුමාකාර සාර්ථක ප්‍රතිඵලෙන්න පටන් ගන්නවා. මේ සාර්ථක ප්‍රතිඵල ආපු ගමන් මොකද වෙන්නේ? ඒ සාර්ථක ප්‍රතිඵල ලබන හැම කෙනෙක්ම මේ පුද්ගලයා කෙරේ තද මේ බැඳීමක් ඇති කරගන්න. ලිංගතුකමක් ඇති කරන එක වලකන්නම බෑ. කාට හරි උපදේශයක් දීලා උපදේශේ කාට හරි හරි ගියොත් ඒ හරි ගිය පුද්ගලයා අනිවාර්යයෙන්ම උපදේ දීපු කෙනා පිළිබඳව ප්‍රසාද හැඟීමක් පහළ කරගන්නවා. නමුත් බැරි වෙලාවත් උත්තරය දෙන්න පිරිමි කෙනෙක් වෙලා ප්‍රතිඵල ලබන්න ගෑනු කෙනෙක් වුණොත් කොයි වෙලාවෙදී මේ කැමැත්ත රාගේ බවටපත් වෙයිද කියන එක මොන්නම කෙනෙකුට පාලනය කරන්න බෑ. උත්තරේ දෙන්න පිටිම ගෑනු කෙනෙක් වෙලා ප්‍රතිඵල ලබන්න පිටිම කෙනෙක් වුණත් කොයි වෙලාවෙ මේ ගෞරව සම්ප්‍රයුක්ත ඒ ප්‍රිය භාවය කාමයේ බාටපත් වෙනවාද කියලා කියන්න බෑ. ඒ සාටුවාචාරින් ලවාන්සලා මතක් කරනවා රාග මුකේන මෙත්තා වංචේති කියලා. මෛත්‍රිය ස්වරූපයෙන් පෙනුනට කාමයේ නතර කරපු නැති දෙන්නේ මේ වැඩ කරන්නේ. ඒ නිසා කාමයේ යට වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා පටන් අරගන්නේ ඇත්තටම ප්‍රධාන හේතුවක් සහිතව මට කැපී පෙනෙන විදිය උදව්වක් කළ කෙනෙක් කියන අදහසින් තමයි. මම පෛරුපාදාන්ට ගිය ගමන් කොයි වෙලාවෙද දන්නේ පෙට්‍රෝල් එකකින්දරයි ලං කරපුවා වගේ ගෑවෙන්නම ඕනේ නැහැ කිට්ටු කරනකොට ගිනිගන්න. පැතුල හැටි එහෙමයි ඊතරොල හැටි එහෙමත් එහෙමයි ඒක ගිහින් තියන්න ඕනේ ළඟට යනකොට භාග්යාවට පස්සේ දන්නේ අන්න වැඩේ තත්තු උනායි ඒ නිසා කවුන්සලින් වලට මේ වගේ අනුන්ට උදව් කරන එක නරක වැඩක් කියලා මම කවදාකවත් කියන්නේ නැහැ නමුත් දැනගෙන යන්න ඕනේ මේ කාමී කරන මෛත්‍රිය නිසා රාගය කරබනිනවා මුලදී ඇත්තටම හේතුව හරණ තියෙනවා වෙලා වෙන්නේ කොයි වෙලාවද කියන දන්නේ පාරට මුණාට පස්සේ ඒක කන්ෆ්ලකර් කරේ. ඊට පස්සේ ලැබුගින්න චත්‍රපත් වෙනවා. ලැබුගින්නකුත් වෙනවා, ලැබුගින්නකුත් වෙනවා. කාටවත් කොට ගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි කරුණාව ගත්තාම ද්වේෂයට හැරෙන හැටි. કોઈ වෙලාවෙද කියන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ඊටාම කරුණාවෙන් කවුරු හරි ලෝකේ රෝගියෙකුට උදව් කරගෙන යනකොට ඒ රෝගියා මාරාන්තික තත්ත්වයටපත් වෙනවා. එනනම් පනාදීන තත්ත්වවලට දිගින් දිගට දිගින් දිගට යනකොට බටහිර ලෝකයේ යුතනේසියයි කියලා කියනවා. ඒ මාරාන්තික ලෙඩාගියේදී අනුකම්පාවෙන් මේ ලෙඩාගේ ජීවිතය ඉවර කරන්න ඕනේ කියන හැඟීම පහළ වෙන්න පුළුවන් කියලා කියනවා. පටන් අරගන්න නම් ඇත්තටම ලෙඩාට සුවය සලසන්න. හොඳටම දන්නවා මේ ලෙඩාට තනියම කරන්න බෑ. එන්න එන්න සිහි නැති වෙලා යනවා. එන්න එන්න කතා බතා කරගන්න බැරි වෙනවා. ඔහේ කරොත් ඇද ඇද ඉන්නවා. අන්න එතෙන්දී කොයි වෙලාවක හරි කරුණාවෙන් තමයි යන්නේ. එක තැනකට එනවා ඒ කරුණාව ද්වේෂයට හැරවෙනවා. ඒකට ඒත් මේ මනස හිතන්නේ කරුණාව කියලාමයි. ඒ නිසා කරුණාව අනුව වැඩ කරන එක නා ද්වේෂයට නැත්තම් කරුණාව කියන දෝසං වංචේති කියලා කියනවා. මේ කාරණාව අපි දන්නේ නැති වුණොත් අපි ගිහිල්ලා ආනන්තරිය අකුසල කර්ම කරගන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මිනිවරුමකට අනිවාර්යෙන් නිකන් මේ නොදන්නාකමේ සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම පටන් ගන්නකොට මේ මනුස්සයා දෙන්න කෙරේ එහෙම හැඟීමක් තිබුණේ නැහැ. නමුත් කොතනද මල පනින්නේ? කොතනද සිද්ධිය වෙන්නේ කියලා කියන්න බෑ. ඉතින් මේකට වෙන්න පුළුවන් ශක්තිය පටන් ගන්න තැන ඉඳලා තිබුණා. මෙහෙර කියන්නේ ෂටමායාවී ගති කියලා. වංචනික බවක් තියෙනවා. මේ වංචනික බව කොතනදීද හැලෙන්නේ කොතනදීද Taman ඒකට තව කෙනෙකුට උදව් කරන්නට සුදුස්සෙක් වෙන්නේ කියන එක Taman තීන්දුව කරන්න ගත්තොත් බොහෝ විට ඉක්මනින් ගන්නවා තීන්දුවක් අරගෙන ඉවරලා Taman ඒකට සුදුස්සෙක් බාටපත් කරගෙන අවස්ථාවේ වාසිය ගන්නවා ඒක නිසා එවැනි හැඟුම් ඇති එක්කනට කියන්නේ අවස්ථාවාදියයි කියලා. ඒ අර බුදුම ස්වාමීන් වහන්සේ බණ කියනකොට ඒ ස්වාමීන් වහන්සේ මේක මතක් කරන්නේ අපිට ලෝකෙ ලෙඩ්ඩු ඉන්නවා දකින්නවා. ඒ වගේම පාමසිකේ බෙහෙත් තියෙනවා. පාමසිකේ බෙහෙත් වල කොළවල ලියලා තිනවා මේ බෙහෙතට මේ ලෙඩට හොඳයි කියලා. ඉතින් අපිට කියන්න පුළුවන් එන්න ලෙඩ තියෙන කට්ටිය මම පාමසිකෙන් බෙහෙත් දීලා ගෙනත් දෙන්න මට කියන්නේ අර ප්‍රෙස්ක්‍රිප්ෂන් මේ තියෙන ලයිස්ට්ුවේ නන් ටික කියවලා බලන්න මේ ලෙඩට මේ දේ බෙහෙත කරන්න කියලා කිව්වහම ඉතින් ඇත්තටම බලනකොට ලොකු අනුකම්පාවකින් තමයි කෙරෙන්නේ. ලංකාවේ අනුරාධපුර පැත්තේ ওই වේදකම තමයි තියෙන්නේ. ඒක සුදුකමක් නෑ. නමුත් බෙහෙත් හාලවල් දාගෙන බෙහෙත් ගලා කියවනවා. ඉතින් ඇත්තටම බෙහෙත් දුන්න තනිප් වෙන්නේත් නෑ. තනිප නොවෙන්නේත් නොවේ. නමුත් බැරි වෙලා හරි වෛද්‍ය අධිකාරියකින් ආවොත් මොකද වෙන්නේ? විදා කරන්නේ තන්නේ ක්‍රම නීති විරෝධී වැඩක්. ඒක නිසා සම්පූර්ණ නීතියට යට වෙනවා. මේ මනසට ඇත්තටම ඕනේ නම් වැඩකම් කරන්නට යාර කරන්න තියෙන මෙඩිකල් කොලෙජ් එකට ගිහිල්ලා ඩිග්‍රියක් ගන්න. ඊට පස්සේ වැරද්දක් නැහැ. එහෙම නොකර මේ උදව් කරන්න හදනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒකට ඉංග්‍රීසියෙන් නම් කියන්නේ වෙස්ටඩ් ඉන්ටර්ස් කියලා මේක විතර භයානක දෙයක් නෑ කියනවා මිනිස්සයා විසින් මිනිසෙකුට කරන්න පුළුවන්. Tamanda සුසුකම් නැතුව සුසුකම්ම වාපාලා ඒ මනසට ආපු දුක හෝ කරදරය අවස්ථාවකට අරගෙන ඒ තමන්ගේ තියෙන දත් ආරෝපණය කරන්න පටන් අරගත්තට පස්සේ ඒ දෙන්නම මාරු වෙනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. ඉතින් ඒක නිසා පටන් ගන්නකොට අපි ළඟ තියෙන අර ධාර්මික හැඟීම ආධ්‍යාත්මික හැඟීම කොතනදීද පිටපොට පැන්නේ කොතනදීද හානි කරුනේ කියලා හරියම අමාරුයි තේරුම් ගන්න. ඉතින් ඒ නිසා මේ ෂටමායාවිකම බේර ගන්න නම් يعني මේක භයානකම තේරුම් ගත්තට පස්සේ බේර ගන්න නම් අපිට උපමාන දෙකක් ආධ්‍යාත්මික වශයෙන් සහ බාහිර වශයෙන් හිතා ගන්න පුළුවන්. නිතරම වැඩක් කරනකොට තමන්ගේ ඒ කල්යාණ මිත්‍ර මණ්ඩලයක් එහෙම නැත්නම් ගුරුවරයෙක් හරි වැඩිහිටියෙක් තියාන කියලා වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ. මෙන්න මෙහෙම එකක් මට වෙලා තියෙනවා මෙන්න මෙහෙමයි. ඒ නිසා මෙන්න මෙහෙම කරුවට කමක් නැද්ද කියලා වැඩේ කරන්න ඉස්සෙල්ලා දැන කියා ගන්න. හදා බෙදා ගන්න කවුරු හරි. ඒ ਸਰවචනාංශයේ ධර්මයේ ඉස්සරහින් තියාගත්තා. තමන්ගේ ගුරුවරයෙක් වශයෙන්. එනිසා මේ ගුරුවරයෙක් යටතේ ඉන්නා තාකල් බුදුමාකාර ආරසාවක් තියෙනවා. වරදින්නේ නැහැ කියලා කියන්න බෑ. නමුත් අපිට කියන්න බල මම හිතුවක් අරුණා නෙවෙයි. මම මේක ගුරුවරයාට කියලා කෙරුවේ කියලා වැරදුනත් මේ ලොකු පශ්චාත්තාපයට වෙන්නේ නැතුව හැදෙන්න ඉඩ තියෙනවා. අනිත් එක ගුරුවරයාට අවස්ථාවක් හම් වෙනවා පැත්තකටලා කල්පනා කරලා මෙහා මේ වැඩේ හිට කරන එක හොඳද නරකද කියලා. දෙවෙනි එක තමයි සතිය. හැම වෙලාවෙදීම කල්පනා කරන්න ඕනේ මේ අනුන් කෙරෙහි ඇති අනුකම්පාව නිසා Tamanට මේ භාවනා කරගන්න තියෙන වෙලාව අවස්ථාව Taman නැති කරගන්නවා කියන්නේ. ඉතින් මේක නිසා මේ ගුණ ධර්මයේ මතු කරගෙන වැඩ කරන අයට සමාජයෙන් ඇහෙන ලැබෙන කෙනහිල තමයි ආත්මාර්ථකාමීකම කියන්නේ. ওই විදිහට කරන්නේ ගියාම සියලු දෙනා මංග සම්පූර්ණ නිවන් දකින්නකම් හිටියොත් එහෙම තව කෙනෙකුට උදව් නොකර සම්පූර්ණ මේ ධර්මයේ නැති වෙලා යයි නේද පුළු පුළුවන් කට්ටිය කියලා දෙන්න ඕනේ නේද කියලා සමාජයේ තියෙන විශාල මේ එවැනි කටයුතු කිරීම පිළිබඳව විරෝධී භාවයක්. ඉතින් ඒකට බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ මෙහෙමයි. තමන් සුදුසුකම් නැතුව අනුන්ට දුක් තිබුණු පළියට තමන් සුදුස්සෙක් කරගෙන ඉදිරිපත් වෙලා කටයුතු කරනකොට අවස්ථාවාදීයි කියනවා. Taman සුදුසුකම් ඇති කරගත්තට පස්සේ අනුන්ට උදව් නොකර ඉන්න යනවනම් එයාට කියනවා ආත්මార్థකාමී කියලා. අපේ දරුවචන් වහන්සේ කවදාකවත් අවස්ථාවාදී කුණේ නැහැ. කවදාකවත් බුදු වුණාට පස්සේවත් අවුරුදු 45 කිසිම තැනක විවේක ගත්තේ නැහැ. ඊකට උදව් කරා. ඒ නිසා කායෙන් අතින් මැරුම් ගන්න නැතුව උන්වහන්සේ ස්වභාවික මරණයකටපත් වුණා. ඒ මොකද උන්වහන්සේ ළඟ මුලදිමත් තිබුණේ යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී ගුණය. යමක් තමන් කියනවාද ඒ කරනවා ඒ කරනවාද යම් දෙයක් කියනවා. ඒක ලියලා ඒක විශාල ගුණයක් විදිහට තමන්ගේ ශිෂ්‍ය පරම්පරාවලත් කියලා දීලා තිබුණා. එහෙම නැත්නම් ඒ කියන්නේ බුදු වුණාට පස්සේ පව ඇති කරගත්ත ಗುಣ බෝසත් කාලේ පව උන්වහන්සේක දිනු පවණු කරගෙන ඇවිල්ලා කියනවා. එහෙම නැත්නම් කොයි වෙලාවෙද අපි අධික තක්ෂීරෝට යන්නේ කියන එක අනුන් අවතක්ෂීරෝට තමන් අධික තක්ෂීරෝට යන්නේ කියන එක මොනම විදිහින්වත් තීන්දුව කරන්න බෑ. ඒ තරමටම අපේ මානසිකත්වයේ තියෙන්නේ පුදුමාකාර මේ චලනය වෙන වාෂ්පශීලී මානසික මානසිකත්වයක් තියෙනවා. ඒ මානසිකත්වයේදී මගේ දේ මට හොඳයි. ඒ අනුව තමයි අපි අනුමුත් කල්පනා කරන්නේ. නමුත් ඒක අනුන්ට හරියන්න පුළුවන් නොහරියන්න පුළුවන්. මේක සඳහා අර බටහිර ලෝකේ කරපු පරිශනාවක් පිළිබඳව මම අහලා තියෙනවා. මේ මිනිස්සු මේ හදලා තියෙන කණ්ණාඩියක්. ඒ කණ්ණාඩියේ මේ දෙපැත්තේ තියෙන මුරිච්ච කරකවනකොට කණ්ණාඩිය උත්තල වෙනවලු. උඩයි යටයි තියෙන මුරිච්ච කරකවනකොට අවතල වෙනවලු. ඉතින් අවතල කණ්ණාඩියක් වෙනකොට රූපේ ලොකු කරලා පෙන්නනවා. උත්තර කණ්ණාඩියක් උත්තර කාචයක් වඩපත් වෙනකොට කණ්ණාඩිය රූපේ පුංචි කරලා පෙන්නනවා. ඉතින් මිනිසෙකුට කියලා කිව්වොත් මේක කරකවල තමගේ ප්‍රකෘති මට්ටමට එන්න කණ්ණාඩිය හදන්න කියලා එකෙකුටවත් බැරි. හැම කෙනාම ලොක් කරලා හදලා කියනවලු මෙන්න මේකේ මගේ සයිස් එක මෙච්චරයි කියලා. ඒ තරමටම පිසු. අපි හැම වෙලාවෙදිම කවුරුත් එක්ක කතා කරනකොට ලොකුවට පොම්බලාමයි කතා කරන්නේ. ඉතින් මේක සාමාන්‍ය ජීවිතේ ඉච්ච ලොකු වැරද්දක් නෙවෙයි. ඔය අතිශෝක්තිය කියවල ටිකක් තිබ්බට කමන්නේ කියලා. නමුත් අතිශෝක්තිය කියන්නේ බොරුවකම මල්ලිට. අපි බොරු වලට බොහෝම බයෙන් ගත කරනවා බොරු කිව්වොත් අපායයි කියලා. නමුත් අතින් පයින් ටිකක් දාලා අතිශෝක්තියට කතා කරනවා කිව්වම කිසි කෙනෙක් ගණන් ගන්න නැහැ. ඒක නැත්තම් මොකටද පත්‍ර කියවලා ඇති වැඩි. මොකටද රේඩියෝ අහලා ඇති වැඩි. මොකටද ටෙලිවිෂන් බලලා ඇති වැඩි. මොකද තන්නේ ක්‍රමයකදී කරන්නේ මිනිසුන්ට සිත් කන ගන්න විදිහ සිද්ධි නෙවිලනේ සිද්ධි වෙනවා. වෙන සිද්ධිය පොම්බලා පෙන්වන එකයි. මේක හොඳටම මේකේ තියෙන මේ අහිංසක ගතියට පේන දුන්නට ඇති කරන වින්නහිය විනාශය තේරෙන්නේ මේ කට කට කතා සහ කේලම් කතා. අපි කට කතා කේලම් කතා වල තියෙන ස්වභාවය දිහා බලනකොට මොකද්ද පුංචි සිද්ධියක් නොවෙනව නෙවෙයි. ඊගේ උනාට පස්සේ එක්කෙනෙක් ඒක දැකලා යා අනික් එක්කනට කියන්න යනකොට අනිත් එක්කනට ඒක වෙච්ච හැටියෙන් කිව්වට කවදාකවත් හිත ගන්න නැහැ මොකද ලෝකේ ඒවා දෙනවා ඒ නිසා ටිකක් අතින් දාලා කියනවා කියනකොට විතරයි අනිත් එක්කන ටික ඇවිස්සිල්ලක් වෙන එක නිවුස් එකක් වෙන්නේ එහෙම නැත්නම් ආරංචියක් වෙන්නේ අර මනුස්සයා වමනේ කෙරුවා කපුටු තට්ටක් වගේ කියලා කළුම කළු පාටයි කියලා කියනවා අරයා ඒක හිතට ගන්න කපුරු තට්ටක් වමන කෙරුවා. එයා ගිහලා තව කෙනෙකුට කියනවා මං නම් දැක්කේ නෑ අනේ ඒ වුණාට කපුරු තට්ටක් වමන කරලා තියෙනවනේ නෑ. කවුද කිව්වේ? අරවා කිව්වේ. ඒක එයා ගිහලා කියනවා කපුටෙක් වමන කරලා තියෙනවා. ඊට පස්සේ එන කපුරු දෙන්නේ වමන කරවා කියලා අන්තිමට කියනවා කපුරු හත් දෙනෙක් වමන කෙරුවයි කියලා කාගේ අතින් කොතන වැරද්දුනාද කියලා කියන්න දන්නේ නෑ. ඒ නිසා භාවනා කරනකොට නම් හොඳටම තේරෙනවා කතා කරන්න ගියාට පස්සේ අපි කොච්චරක් සක්කාය දිට්ඨිය නැත්නම් අපේ ආත්ම රසය කොච්චර පුම්බනවද කියලා. සමහරලාට ඇත්තට මේ වගේ අවඥාවට ලක් කරන වෙලාවලුත් තියෙනවා. මේ සෑම දෙයකින්ම වෙන්නේ මොකද්ද? ඇති හැටි දැකීමට බාධා කරනවා. ප්‍රകൃතිය දැක ගන්න බාධා කරනවා. ඉතින් සරුවචනාංශයේ පුංචි රාහුල හාමුදුරන් කිව්වේ පච්චවේකීත්ව පච්චවේකීත්ව රාහුල මේ මිනේ කරමින් මේ ප්‍රතිවීක්ෂා කරමින් ප්‍රතිවීක්ෂා කරමින් එහෙම නැත්නම් පිළිමිබුව දකිමින් දකිමින්ම කරන කතාව කතා කරන්නේ. කරන වැඩේ කරන්නේ. හිතන හිතවිල්ල හිතන්නේ කියලා. මොකද එළියට ගියාට පස්සේ ගන්න බෑ. වචනයක් එළියට ගියාට පස්සේ අත්තු 20ක් තාලවත් අය අදින්න බෑ. ඒ නිසා ඉස්සර වෙලා කරන්න ඕනේ. ඒ නිසා අපිට දැනගන්න තියෙන්නේ අපිට ඇත්තටම තව කෙනෙක් කවට්ටන්න ඕනක මුකුත් නැහැ. අපිට ඒ වගේ බොරුවක් කියන්න ඕනක මුකුත් නැහැ. නමුත් මේ අතිශෝක්තිය කියන එක අපි සාමාන්‍ය දෙයක් කරගෙන තියෙනවා. මෙන්න මේක හැංගිලා තමයි මේ ෂටමායාවිකම නැති ಗುಣ මවාපෑමත් ඇති වැරදි මකා දැමීමක් කරන්නේ. ඉතින් ඒ නිසා ඉවැනි දේ හොඳයි කියාගෙන හාකමක් නැහැ කියාගෙන විපස්සනාව කරන්නේ. කරනකොට විශාල හැල හැපිලි සිද්ධ වෙනවා. ඒ නිසා විපස්සනා කරනකොට සතමායාවිකම නැතිකරන්නට එකක් තමයි හොඳට මතක තියාගන්න මගේ මේ පූර්ණ ප්‍රයත්නය නිවන් දැකීම සඳහා පිට එයින් මෙපිට තියෙන ලාභයක් අත්කාරයක් සඳහා නෙවෙයි. ඒ වගේම මම අනුන්ට උදව් කරන්න නම් අනිවාර්යයෙන්ම මම මේකට සුදුස්සෙක් වෙලා ඉන්න ඕන. සුදුසුකම් නැතුව ඒ දේ කරන්න යනවයි කියලා කියන්නේ තමයි විහිම්ම තමාව යෝජනා කර ගැනීමක්. ඒක බොහෝ විට අවසානයේ Tamange වැඩවලට බාධා වෙනවා. ඒ නිසා සතමායාවී නැති පිරිස් ලෝකේ නැති නිසා පුළුවන් තරම් උනන්දු වෙන්න ඕනේ මේ භාවනා කරන අය අනිත් දේවල් වල සඳහා නැහැයි කියනවා නෙවෙයි අනිත් දේවල් සඳහා මේ ඒ ඇත්තෝ කියන්නේ ව නැතුව බෑයි කියලා. සත මායාවිකම නැතුව බෑයි කියලා. නමුත් භාවනා කරන එක නම් හොඳට මතක තියාගන්න ඕනේ. මේක සිද්ධ වෙන්නේ මේ සත මායාවිකමට අදාළ කෙලෙස් සිද්ධ වෙන්නේ බොහෝ විට වචනේ. ක්‍රියාවෙන් නෙවෙයි. ක්‍රියාව ඉච්චර කරන්න දෙයක් නෑ. මොකද කරන ක්‍රියාව කාටත් ඒ විදිහට දකින්න පුළුවන් ශක්තිය තියෙනවා. මම බෑම් කරනවා ක්‍රියාවලදී ඔය ඇඩ්වර්ටයිස් කරනවා ඇඩ්වර්ටයිස්මන්ට් අනම්මන කරනම ඒක තේරෙනවා වචනෙන් වෙන එක හරිම අමාරුයි අපසරදී ඒක නිසා සරුවචන් වහන්සේ මේ දස අකුසල කර්මපත තියෙනකොට වචනෙන් අකුසල් තුනක් දාලා තියෙනවා හිතෙන් අකුසල් තුනක් දාලා තියෙනවා වචනෙන් අකුසල් හතරක් දාලා තියෙනවා ඒකට සම්බන්ධව තියෙන්නේ මේ සම්පප්පලාප සහ කේලම් කියන බස් ඒ බුරුමේ ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේට සිද්ධ වුණා එක දවසක් ඒ දස අකුසල කර්මපත පිළිබඳව මූලික පාඩම උගන්වන්න ඒකෙදී ඒ සම්පප්පලාප ගණිගන්නට කතා කරන දේවල් එහෙම නැත්නම් ඒ කේලම්බස් වලට ගැලපෙන විදිහට අතිශෝක්තිය පිළිබඳව උන්වහන්සේ සංවේගයේ පහළ වීම සඳහා මෙන්න මෙහෙම කතාවක් කෙරුවා ඒක කාටත් වගේ ටිකක් හිතට වැදිනවා උන්වහන්සේ මතක් කරා සතෙක් මරණවයි කිව්වහම ඒක අශිෂ්ටයි, ම්ලේච්ඡයි, කෙනෙකුගේ ජීවිතේ පැහැර ගැනීමක්. ඉතින් මේ මනුස්සයාට අපායට යනවා මේක අපාගාමී අකුසල කර්මයක් වෙනවයි කියලා කියලා දෙන්න අමාරු නෑ කියලා. මොකද මේ සතා විඳින විඳිල්ල තේරෙනවා ජීවිතේ බේරගන්න. ඉතින් අපිට පුළුවන් නිසා කටවහගෙන කොහොම හරි කපලා ඒව කාලා සතුටු වෙනවා. නමුත් ඒක අපාගාමී අකුසල කර්මයක් කියලා රවචනසේ දේශනා කරාට කවුරක්වත් තේරුම් ගන්න වෙහෙස වෙන්නේ නැහැ. ඔක් කර්මපතයක් තමයි සම්පක්කලාව. සත්‍යක් මරණව හා සමාන අකුසලයක් සිද්ධ වෙනවා හිස් වචන කතා කිරීම. උදේ ඉඳලා හැන්ද වෙනකන් තමන් කතා කරන වචන වලින් හොයලා බලන්න කියනවා. මොකද්ද අවශ්‍ය කරන්නේ මොකද්ද නිකන් ඉන්නවට කරන්නේ කියලා. සතුන් මැරීම පිළිබඳ අපි හරි උනන්දුයි. අයියෙන් කතා කරනවා. නමුත් ඒ හා සමාන කර්මපත වෙන මේ හිස් වචන සහ කේනා මොලට අපි නොදැන කොච්චර සම්බන්ධ වෙනවද? සම්බන්ධ වුණාට පස්සේ අපිට මොකද වෙන්නේ? අපි පිළිබඳව කේලම් කතා අපට අහින්න ලැබෙනවා. අපි පිළිබඳව නරක දූෂමාන ආරංචිනකොට අපි හරියට තැවෙනවා. විච්චර ලස්සන ජීවිත ගත කරද්දි තෙන්දෙන්න හොඳ වෙදිත් කොහොමද අපිට මේ දුක් එන්නේ කියලා. ඇයි අපි පිළිබඳව නරක කතා යන්නේ කියලා. ඒත් අපි දන්නේ නැහැ දෙවේලේ එදිනෙදා වැඩවලදී අපි කොච්චරක් මේ මායාකාරී වැඩක එහෙම නැත්නම් වංචනික වැඩක අපි යෙදලා ඉන්නවද කියලා. ඉතින් ඒකෙදි එකයි කරන්න තියෙන්නේ පුළුවන් තරම් නොකර නිකන් ඉන්න එකයි. හොඳින් කරනවා කියන එක නම් හරිම අමාරුයි. ඒ නිසා අපේ පරිදිච්ච හාමුදුර කෙනෙක් ඒ වගේ විස්තර කරලා කියනවා පවක් නොකරෙන පවක් නොවෙන කළ හැකි දෙයකට තියෙනවා නම් තියෙන්නේ ආනාපාන විතරයි කියලා. අයින් පිට කරන ඕනම දෙයක අකුසල් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මොකද හේතුව මම අපෑම නිසා. අපි මේ තණ්හාව නිසා, මාන්නය නිසා, දෘෂ්ටි නිසා අනුන්ට හේතු ගන්නට ගන්න සෑම ප්‍රයත්නයක් තුළම මේ ෂටමායාවික මේ පුංචි ගෑවිල්ලක් යනවා. ඒ නිසා අපි පුළුවන් තරම් පරිසම් වෙනවා අපි දන්න පිරිසක් එක්ක වැඩ කරනකොට කොයි වෙලාවක හරි මගේ අතින් එහෙම <clears throat> මායාකාරී දෙයක් මවාපෑමක් ආඩම්බර වැඩක් සිද්ධ වෙනවා නම් කරුණාකර මට කියලා දෙන්නයි කියලා එකිනෙකාට පවර ගන්න ඕනේ. අපි ඔය මේ වස්සපව වස්සමාදා වුණාට පස්සේ භික්ෂුන් වහන්සේලා වස්පවාහනය කරනවා කියලා ඕකයි කරන්නේ. හැම සංඝයා වහන්සේ නමක්ම අනෙක් බාල මහලු සෑම සංඝයා වහන්සේට ආර්දනා කරනවා. දිත්තේනවා සුතේනවා පරිසංඛායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පරිකරිස්සාමි. අනේ මේ ආයසුතු වහන්සේලා මගේ වැරද්දක් මේ වගේ දෙයක් දැක්කොත් ඇහුවොත් සැක හිතුවොත් මට කරුණා කළා කියන්න. ඒක ඒ විදිහට මම දැක්කොත් මම මේක පිළියම් කරන්න මම පොරොන්දු වෙනවා කියන්නේ. ඉතින් බුදුම ශාන්ති කියනවා මෙවැනි චාරිත්‍ර ලෝකේ දැන් නැහැ. අපි පුළුවන් තරම් බලන්නේ වැරදි වසලා අනුකයට මොහපාන. නමුත් සත්‍යප්‍රපංචාරින් වහන්සේලා අතර භාවනා කරන අතර සම්පූර්ණ වෙනස් වැඩ පිළිවෙලක් යනවා. අපිට අපි එකිනෙක කරනාට කණ්ණාඩියක් වෙන්න ඕන. අපි දැනගන්න ඕනේ මගේ වැරදි මට පේන්නේ ඒක පේන්නේ ස්වාධීනව පිටින්ද බලන කෙනාට. ඒ පුද්ගලයා මට ඒක නොකියුවොත් මට ඊට වැඩිය හානියක් මගේ භාවනා ජීවිතේට නැහැ. පුළුවන්තරම් නිර්හංකාර වෙන්න ඕනේ. අනි මේ ඇත්තෝ මං වෙනුවෙන් බලන කරන මේ නිරීක්ෂණ මං කරේ නොමසුරුව දේවා කියලා. කොච්චර දුරට මේක වැදගත්ද කියනවනම් පුංචි රාහුල කුමාරයෝට සරුවචනාංශ කිව්වේ හැමදාම උදේට වැලි දුවතක් කරගෙන උඩ දාලා මට මේ වැලියට ගානට අද උපදෙස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න කිව්වා. ඒ මොකද දවසක කොයිම මොහොතක හරි අපේ තියෙන ඕලමලකමක් නිසා, මාන්නක්කාරකමක් නිසා, තණ්හාවක් නිසා, දෘෂ්ටියක් නිසා කෙනෙක් අපි වැරද්දක් දැකලා අපගිරි නොකිය හිටියොත් බ්‍රහ්මදන්නේ පැනවුවා වගේ තමයි. අපි කොච්චර බැගෑ වෙන්න ඕනද කෙනෙකුට අනේ මං කරන වැඩ නිසා කායික වාචික මානසික වශයෙන් අඩුපාඩුවක් සිද්ධ වෙනවා නම් ඔයත් අදැක්කා නම් ඔයත් ඇහුවා නම් ඔයත් සැකහිතුනා නම් මට කරන්න තියෙන ලොකුම උදව්ව තමයි මට ඒක කියලා දෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියන්නේ වයසට ගියාට නිකන් තරුණාන්ත කෙනෙක් වෙන්නේ නැහැ. උපයන්න ඕනේ කියලා. හැම වෙලාවෙම උපයන්න ඕනේ Taman නිහතමානී වෙලා හම් වෙන කියන සෑම කෙනෙකුටම පණිවිඩයක් දීලා තියෙන්න ඕනේ. මට මොනවාක්වත් හංගන්න දෙයක් නැහැ. මගේ අතේ තියෙනවා නම් කරුණා කළා කියන්නේ මම ඔයත්තන්ගේ හිත දෙන්නේ නැති වෙන විදිහට පුළුවන් විදිහට කියලා දෙන්නම් ඒක කවදාකවත් මේ තලාපෙලන්න කියන කතාවක්වත් ඝාතන කදාසින් කරන එකක් නෙවෙයි කියලා මෙන්න මේ ගුණය එකිනෙකාට එකිනෙකා කණ්ණාඩියක් වෙන ගුණය තියෙනවා නම් ඒක කියන්න තියෙන මෙච්චරයි අර සරුවච්චන් වහන්සේ ඉන්න කාලේ තිබුණනේ ආත්‍යානුසේ ඥානය කියලා එකක් අනුන්ගේ දොස් දැකලා අඩුපාඩු දැකලා නැත්නම් ඒවා දැකලා ඒකට හරියට කමටහන දෙන්න පුළුවන් ගතිය. අපි සියලු දෙනාම තත මායාවිකම නැති වෙන්න පොරොන්දු වෙලා නැත්නම් කටයුතු කරන එතන බුදු කෙනෙක් පහළ වුණා වගේ. අපිට එක එකනා කන මේ කන්නාඩියක් වඩපත් වෙන පිළිමිබු ඇති කරන්න පටන් ගන්නවා. ඒ නිසා අපි කියන්නේ එකිනෙකාට සබ්‍රහ්මචාරින් වහන්සේලා කියලා. මොකද එක්ක බ්‍රහ්මචර්ය රකින්නම් කියලා. කවදාවත් වෙනස් කන්නේ නැහැ. මෙයා දන්නවා මෙයා නැහැ. මෙයාගෙන් මම අහගන්න ඕනේ මං හැමදාම අහනවා එහෙම එකක් නැහැ. මේ රටමායාවිකමත් එක බලනකොට ඇත්තටම කියනවා නම් පෞල් ජීවිත කන ඇත්ත මතක තියාගන්න ඕනේ මෙන්න මේ ගුණය පොඩි දරුවෝ ගාව නෑ ඒ නිසා වැඩි හිටියෝ කරන සෑම වැරද්දක්ම හරියටම දන්නේ පොඩි එකා අපි හිතන්නේ අපි පොඩි උන්ට උගන්වනවායි කියලා නමුත් උගෙන් පණිවිඩ ගන්න බැරි නිසා අපි එන්නේ එන්න ඔලමුල වෙනවා ඒ නිසා සුද්දෙක් කියලා තියෙනවා පොඩියෙකුට කතා කරනකොට හිතගෙන බිමට කතා කරන්න එපා. පොඩි කට වැඩි පාත් වෙලා උඩට බලලා කතා කරන්න කියන. මොකද ඒ තරම් වටිනා පොඩි කාගේ හිත. ඒ මොකද සට මායාවී නැහැ. නමුත් අපි මොකද කරන්නේ? දන්නා ක්‍රමයට ඒකට කට කපටකම් උගන්නලා පුරවැදිකම දෙනවා. ඊට පස්සේ පිස්සු වැදෙනවා. ඒක නිසා හැම වෙලාවෙදීම චිත්ත වීදයක් ගත්තත් පටන් ගන්න හරීම නික්ලේශී. යන්න යන්න කෙලසෙනවා. පුංචි ළමයා හරීම නික්ලේශී. එnde ende ende වයසට යන්න යන්න නරක වෙනවා. ඨටමායාවක මේ. නිසා භාවනාව කියන්නේ මුලට ඇදීමක්. ඨටමායාව නැති තැනට අපි ආපහු යන්න හදනවා සියලු දෙනාගේම අනුකම්පාවෙන්. සියලුම අපේ පාරමිතා ශක්තියලින්. සියලුම අපේ සතියෙන්. සියලුම අපේ වීර්යයෙන් අපි කරන්න හදන්නේ අර නික්ලේශී තැනට යන්නේ. නික්ලේශීකම කියන්නේ උපයන්න ඇති දෙයක්. මේක ප්‍රകൃතිය ඒක තමයි. සටමායාවේකමයි අපි ආයාසයෙන් අරන් තියෙන්නේ අපිට තියෙන්නේ ඒකේ ප්‍රමාණය දැනගෙන හානිය දැනගෙන බැගෑ වෙලා යටහත් පහත් වෙලා නිහතමානී වෙලා කාට හරි වැඳලා මේ ටික අයින් කරගත්ත දවසේ අපිට තේරෙන පටන් අර ගන්නවා මේ මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකයක් වඩපත් කරන්න මොනම දෙයක්වත් අඩුපාඩුකමක් නැහැ මෙන්න මේ ගතිය තියෙන තාක්කල් කොච්චර හම්බ කරුවක්වත් උණේකුත් නැහැ එනා පුංචි සමාජයක අපි කියන සබ්‍රක්‍මචාරී සමාජයක ඉස්සර තිබුණ බුදුජානක අධිකරණ බිච්ච සමාජයේ තියෙන නෝකයි එකිනෙකාට එකිනෙකා වංචා කරගන්නේ නැහැ එකිනෙකා එකිනෙකාට සටමායාවි වෙන්නේ නැත්නම් අපිට පවුලක ලේනෑයන් අතර තියෙනට වැඩිය පුදුමාකාර බන්ධනයක් බන්ධනයක් කියලා කියන්නේ ධාර්මික උදව්වක් ඇති වෙනවා ඒක නිසා ඒකට කියන්නේ ලේ නෑකමට වැඩි ඕනෑකම තියෙනවා මේ ඕනෑකම ඉන්නේ කොහෙන්ද අසතියේ අප්‍රමාදී. දැන් සතියෙන් අප්‍රමාදයෙන් තමයි ඇත්තටම සතිය සතමායාවිකම නැති හිත ගන්නෙ. නමුත් සතියට අප්‍රමාදයට පොරොන්දු වෙනකොට, ඉගේ පෙළඹෙනකොට ප්‍රතිපත්තියක් වශයෙන් පිළියර ගන්න ඕනේ. අපිට නොදැන මේ වංචා කරන සතමායාවී ගති නැති කිරීමේ කිවිසුමක්. Taman වශයෙන්ොත් අනික අය අතරමුත් ඇති කරගත්තට පස්සේ සතමායාවී නැති පරිසරයක තියෙන ඒ සුවඳ ඒ ගතිය බලාපොරොත්තු වෙන හිතටත් ලැබෙනවා. හරියට හිතට අවවාදේ කරගත්තොත් මට ඕන ගමක් නැහැ කවුරක්වත් මායාකරන්න. ඒ නිසා මට මගේ හිත අනික් අයට විවෘත වේවා, විනිවිද වේවා, අනික් අයට මට උදව්කාර වේවා කියලා ඒ ඒ මට්ටම චින්තාමය මට්ටමින් හරි යම් වෙලාවක පළපදියම් කරගත්තාම භාවනාවකින් ලබන්න පුළුවන් ಗುಣ හා සමාන ಗುಣ වගේක් ලැබෙනවා. ඊට පස්සේ තමයි අර ප්‍රඥප්තිය බිඳගෙන පරමාර්ථයට යන ගමන පැහැදිලි වෙන්න පටන් අරගන්නේ බුදුජානනාථගේ ධර්මයේ ඇයි මේ ගැඹුරුයි කියලා කියන්නේ ප්‍රകൃතිය විකෘති නිසා නෙවෙයි ප්‍රകൃති ප්‍රകൃතිමයි විකෘති වෙලා තියෙන්නේ ආයාසයෙන් උවමනාවෙන් අන්නේ උවමනා ටික තමයි ආගන්තුක උපක්ලේශ කියලා කියන්නේ අන්න ඒක නැති කරන්න නම් අපි එකිනෙකාට සම්පූර්ණ විවෘත භාවයක් ඇති කරගන්න ඕනේ ඒ විවෘතකම ඇති කරගත්තට පස්සේ අපි එකෙන් කරන්නේ මොකද්ද බුද්ධ ගෞරවයමයි ධර්ම ගෞරවයමයි සංඝ ගෞරවයමයි. එම් තමගේ සීලයට ගෞරවය. අන්නේ ඒ තුලින් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ කොඳු හැට පෙළක් ආධ්‍යාත්මික කොඳු හැට පෙළක් සකස් කරගන්න ඒ දේ ඇති කර ගැනීමකින් බලනකොට ශාසනයේ පරණ වීමක් නැහැ. ඊදාට වැඩි අධේ කොන වෙලා තියෙනවා. ඒ නිසා අපි දැනගත්තත් නොදැනගත්තත් මේ භාවනාව යනකොට මේක සිද්ධ වෙනවා. අපි ඒ නිසා මේ දෙයට එළඹිලා පෙළඹිලා කටයුතු කරන අතර හැකි තාක් දුරට සතමායාවකමින් තොර ඇත්ත ඇසුරු කිරීමෙන් අපේට ඒක ආරූඪ කරගෙන මේ මට්ටමට ජීවත් වෙන්න උත්සාහ කළොත් අර සබ්බපාපස්සා කරන ගාතාවෙන් කිව්වා වගේ පින් කිරිල්ල කෝක වේදත් පවුන කිරිල්ල සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒක මේ කර්ම රැස් නොකිරීමකින් බඳු විශාල වැදගත් පියවරක්. ඒ නිසා මේ භාවනාකේදී ඉන්න මේ සියලු දෙනාටම මේක මේ හිතමනාපයක් පිණිස හෝ කෙනහිල්ලක් වශයෙන් නෙවෙයි අනිවාර්යයෙන්ම දැනගත් විදිහක් විදිහට තේරුම් අරගෙන පූර්ණ ශක්තිය යොදලා අසත අමායාවී වූත් ඒ වගේම යථා භූතං අත්තානං ආවිකත්තා තම තමන්ගේ ප්‍රകൃතිය ශාස්ත්‍රුන් වහන්සේට සහ අනුකසබ්‍රක්‍මචාරින් වහන්සේලාට හෙළි කිරීමේ ශක්තිය දවසින් දවස දිනු පවුණු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා ශිරු දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා උදේවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ